ඇමතිතුමා විතරක් නෙමේ අතුරු පාලක කමිටියේ සමාජිකයෝ දැනගන්න ඕනේ තමුන්ට තියෙන වගකීමත් රට කෙරෙහි තියෙන වගකීමත් ක්‍රීඩාව කෙරෙහි තියෙන වගකීමත් ඒගොල්ලන්ව ඇමතිතුමා පත් කර පලියට පිළිගන්නේ නැත්නම් ජාත්‍යන්තර කවුන්සිල් ක්‍රිකට් කවුන්සිලය ඇයි තවත් රැඳී සිටින්නේ ප්‍රජාතන්ත්‍ර ක්‍රියාදාමයට මේ ඒගොල්ලෝ එකග වෙන්න එකයි මේගොල්ලන්ට ඇත්තටම ක්‍රීඩාවටයි රටටයි මේ ආයතනයටයි ආදරයක් ඇල්මක් තියෙනවා නම් ඒගොල්ලෝ දැනගන්න ඕන මහත්තුරු වගේ ඒගොල්ලෝ ඉල්ලා අස්වෙන්න